بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ألف لام را تلك آيات الكتاب وقرآن مبين ألف لام රා මේවා ධර්මග්‍රන්ථයේ හා පැහැදිලි කුරාණයේ වාක්‍යයන් වේ ربما يود الذين كفروا لو كانوا مسلمين ذرهم يأكلوا ويتمتعوا ويلههم الأمل فسوف يعلمون وما أهلكنا من قرية إلا ولها كتاب معلوم ما تسبق من أمة أجلها وما يستأخرون وقالوا يا أيها الذي نزل عليه الذكر إنك لمجنون لو ما تأتينا بالملائكة إن كنت من الصادقين තමන්ද මුස්ලිම්වරුන් වූවා නම් යැයි ප්‍රතික්ෂේප කළ අය ඉතා ඉක්මනින් සිතනු ඇත. නබි මුහම්මද ඔවුනට මෙලොව සැප බුක්තිවිඳින්නටද පිනායන්නටද ආශාව ඔවුන් මුලාකිරීමටද ඉඩහරිව්. ඔවුන් ඉක්මනින්ම වටහාගනු ඇත පැහැදිලි ලේඛනයකින් එනම් තීරණයකින් තොරව අපි කිසිම ජනාවාසයක් මීට පෙර විනාශ නොකළෙමු කිසිම ජනතාවක් ඔවුන්ගේ කාලසීමාව ඉස්සර නොකරයි එසේම ඔවුන් ප්‍රමාද නොකරයි ඕ අල්විකර් එනම් ධර්මෝපදේශය පහල කරන ලද්දානනි සැබවින්ම නොබ උම්මත්තකයෙකුමෑයි ඔවුහු එනම් ප්‍රතික්ෂේප කළෝ කිය නුඹ සත්‍යවාදීන්ගේ නම් මලකොරුන් එනම් සුරදූතයින් අප වෙත නුඹ රැගෙන නොඉන්නේ ඇයිදැයි ඔවුහු විමසති. ما ننزل الملائكة إلا بالحق وما كانوا إذا منظرين إنا نحن نزلنا الذكر وإنا له لحافظون ولقد أرسلنا من قبلك في شيع الأولين وما يأتيهم من رسول إلا كانوا به يستهزئون كذلك نسلكه في قلوب المجرمين لا يؤمنون به وقد خلت سنة الأولين ولو فتحنا عليهم بابا من السماء فظلوا فيه يعرجون لقالوا إنما سكرت أبصارنا بل نحن قوم مسحورون සත්‍යය සමග මිස මලකොරුන් අපි පහල නොකරන්නෙමු. එසේ වුවහොත් ඔවුන් එනම් ප්‍රතික්ෂේප කළවුන් පමාකර නොලබන්නේය. සැබවින්ම අපමය මෙම අස්සිකර් එනම් ධර්මෝපදේශය පහල කළේ. තවද එය ආරක්ෂා කරන්නෝද අපිමය. නබි මුහම්මද නුබට පෙර බොහෝ පැරණි පිරිස් අතරට රසූල්වරුන් අපි එවීමු. රසූල්වරයෙක් ඔවුනට නොපෙමිණියය ඔවුන් ඔහුට සරදම් කලාමිස. එසේය අපරාධකරුවන්ගේ සිත්තුලට අප එය එනම් අධිකර යොමු කරන්නේ ඔවුන් එය විශ්වාස නොකරන්නෝය. තවද පුරාතනයන්ගේ සිරිත් ඉකුත්වී ගියහ. අප ඔවුනට අහසින් වාසල් දොරක් විවෘත කර ඔවුන් එහි ආරෝහණය කළ නමුත් සැබවින්ම අපගේ ඇස් බැන්දුම් කරන ලද්දේය නැත අපි සූනියම් කරන ලද පිරිසක් වීමුයි ඔවුහු කියන්නෝමය. ولقد جعلنا في السماء بروجا وزيناها للناظرين وحفظناها من كل شيطان رجيم إلا من استرق السمع فأتبعه شهاب مبين والأرض مددناها وألقينا فيها رواسي وألقينا فيها رواسي وأنبتنا فيها من كل شيء موزون وجعلنا لكم فيها معايش ومن لستم له برازقين සැබවින්ම අපි අහස්හි ආරක්ෂක මණ්ඩල රාශියක් පිහිටුවා එය නිරීක්ෂකයින්ට අලංකෘත කළෙමු. ශාපලත් ශියලු ශේතානුන්ගෙන් අපි එය ආරක්ෂා කළෙමු. කිසිම ශේතානුයකුට එහි ළඟාවිය නොහැකිය. හොරෙන් සවන් දෙන්නෙකුට හැර. එවිට බිහිසුණු ගිනිදලු ඔහු ලූබඳී. තවද මහපොළොවද එය අපි ව්‍යාප්ත කළෙමු. තවද ඒ මත තිරසාර ලෙස කඳුහෙල් පිහිටුවීමු. තවද සෑම ශාක වර්ගයක්ම එහි සමතුලිත ප්‍රමාණයෙන් වැඩෙන්න්නට සැලැස්වීමු. අපි එහි නොබලාටත් නුබලා නඩත්තු නොකරන අයටත් දිවිපිවෙත සැලසුවමු. وَإِن شيء إلا عندنا خزائنه وما ننزله وما ننزله إلا بقدر معلوم وأرسلنا الرياح لواقح فأنزلنا من السماء ماء فأسقيناكموه وما أنتم له بخازنين وإنا لنحن نحيي ونميت ونحن الوارثون ولقد علمنا المستقدمين منكم ولقد علمنا المستأخرين وإن ربك هو يحشرهم إنه حكيم عليم කිසිවක් නැත. එහි නිධානය අප සතුව ඇතිදෑමිස. එය නියමිත ප්‍රමාණයක් අනුවමිස අපි පහල නොකරන්නෙමු. අපි වැහි වලාකුළු උසුලන සුළං එවීමු. පසුව අහසින් වැසිදිය පහල කළෙමු. තවද අපි එය නුඹලාට පානය පිණිස සැලස්වීමු. කෙසේ වුවද එම දන සම්භාරය උසුලා සිටින්නෝ නුබලා නොවෙති. සැබවින්ම නුබලාට ජීවිතය ලබා දෙන්නේත් මරණය පමුණුවන්නේත් අපිමය. තවද උරුමක්කාරයෝද අපිමය. සැබවින්ම නුබලාගෙන් පෙරටුවගිය අයගැන අපි දනිමු. පසුව එන අය ගැනද අපි දනිමු. සැබවින්ම නුබගේ පරමාධිපති වන ඔහුමය ඔවුන් එක් රැස් කරනුයේ. සැබවින්ම ඔහු සර්ව ප්‍රඥාවන්තය සර්වඥය. وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ الإنسان من صلصال من حمأ مسنون والجان خلقناه من قبل من نار السموم وإذ قال ربك للملائكة إني خالق بشرا إني خالق بشرا من صلصال من حمأ مسنون فإذا سويته ونفخت فيه من روحي فقعوا له ساجدين فسجد الملائكة كلهم أجمعون إلا إبليس أبى أن يكون مع الساجدين قال يا إبليس ما لك ألا تكون مع الساجدين قال لم أكن لأسجد لبشر خلقته من صلصال من حمأ مسنون පල් වූ වියලි හඬනගන මැටියෙන් අපි මිනිසා මැව්වෙමු. එසේම ආදම්ට පෙර අපි තදගින්නෙන් ජින්වරුන් මැව්වෙමු. පල් වූ වියලි හනනගන මැටියෙන් මම සැබවින්ම මිනිසෙකු මවන්නට යමි නුඹලාගේ පරමාධිපති මලක්වරුන්ට කී අවස්ථාව සහිපත් කරාව. එලෙසමා ඔහු අංග සම්පූර්ණව මවා මාගේ ආත්මයෙන් ඔහු ආදමානය කළ කල්හි නුබලා ඔහුට සුජූත් එනන් නමස්කාර කරමින් දනින් වැටුනහ. එවිට සියලු සුරදුතයෝ සුජූත් කළහ නමුත් ඉබිලිස් හැර සුජූත් කළ අය සමඟ එක්වීමට ඔහු ප්‍රතික්ෂේප කළේය. ඕයි බිලිස් නුඹ සුජූත් කළ අය සමඟ එක් නො වූයේ ඇයිදැයි. ඔහු එනම් අල්له පැවසීය පල් වූ වියලි හඬනගන මැටියෙන් නුබ මැවූ මිනිසෙකුට සුජූත් කිරීම මට නොසුදුසුයි ඔහු එනම් ඉබිලිස් කිවේය. قال فاخرج منها فإنك رجيم وإن عليك اللعنة إلى يوم الدين قال رب فأنظرني إلى يوم يبعثون قال فإنك من المنظرين إلى يوم الوقت المعلوم قال رب بما أغويتني لأزينن لهم في الأرض ولأغوينهم أجمعين إلا عبادك منهم المخلصين قال هذا صراط علي مستقيم إن عبادي ليس لك عليهم سلطان إلا من اتبعك من الغاوين وإن جهنم لموعدهم أجمعين لها سبعة أبواب لكل باب منهم جزء مقسوم එසේනම් නුඹ එතැනින් බැහැරව යව්. සැබවින්ම නුඹ ශාපලද්දකි ඔහු එනම් අල්له කිවේය. තවද විපාක දෙනදිනේ දක්වා සැබවින්ම නුඹ මත ශාපයවේවා. මාගේ පරමාධිපතියානනි ඔවුන් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබනදිනේ දක්වා මට කල් දෙන්නයි ඔහු එනම් ඉබිලිස් කිවේය. සැබවින්ම නුඹ කල් දෙන ලද්දවුන්ගෙන් යැයි ඔහු එනම් අල්له කිවේය. නියමිත කාලයේ දින දක්වා මාගේ පරමාධිපතියානනි නුඹමා වරදට යොමු කළ නිසා සැබවින්ම මම මහපොලොවෙහි සියලු දෑ ඕවුනට ආකර්ශනීය කරන්නෙමි තවද ඔවුන් සියලු දෙනා වරදට යොමු කරන්නෙමි ඔහු එනම් ඉබිලිස් කීවේය ඔවුන් අතුරින් තෝරාගනු ලැබූ නොබගේ ගැත්තන් හැර මෙය මාවෙත යොමුුවන රිජුමාර්ගයයි ඔහු එනම් අල්له කීවේය මුලාවුණු අයගෙන් නොබ අනුගමනය කළ අය හැර මාගේ ගැත්තන් ගැන සැබවින්ම නොබට කිසිම අනුබලයක් නැත. සැබවින්ම ඔවුන් සියලු දෙනා සඳහා ප්‍රතිඥ්ඥත ස්ථානය නිරයයි. එයට දොරුට්ටු සතකි සෑම දොරටුවකටම ඔවුන්ගෙන් නියමිත කොටසකි. ඉන්නල් මුත්තකීන ෆීජන්නාතින් වයුන්. ادخلوها بسلام آمنين ونزعنا ما في صدورهم من غل إخوانا على سور متقابلين لا يمسهم فيها نصب وما هم منها بمخرجين نبئ عبادي أني أنا الغفور الرحيم وأن عذابي هو العذاب الأليم පිය බැතිමත් අය සැබවින්ම ජන්නාවන්හි එනම් ස්වර්ගයන්හි සහ දිය උල්පතිය සාමයෙන් සහ සුරක්ෂිතභාවයෙන් යුතුව එහි ඇතුළුවනුයි ඔවුනට කියනු ලබන්නේය. තවද ඔවුන්ගේ සිත්හි ඇති දවේශයන් අපි ඉවත් කරන්නෙමු. එවිට ඔවුහු සහෝදරයින්ව මුහුණට මුහුණලා යහන් මත සිටිති. එහි ඔවුනට ආයාශයක් නැත. තවද ඔවුහු එයින් බැහැර කරනු ලබන්නෝද නොවෙති. නබි මුහම්මද සැබවින්ම මා අසීමිත ක්ෂමාශීලී යයිද අසමසම කරුණාන්විතයයිද මාගේ ගැත්තන්ට දන්වව්. තවද සැබවින්ම මාගේ දඩුවම ඉතාමත්ම වේදනීය දඩුවම වන්නේ යයිද දන්වව්. ونبئهم عن ضيف إبراهيم إذ دخلوا عليه فقالوا سلاما قال إنا منكم وجنون قالوا لا توجل إنا نبشرك بغلام عليم قال أبشرتموني على أن مسني الكبر فبم تبشرون قالوا بشرناك بالحق فلا تكن من القانطين قال ومن يقنط من رحمة ربه إلا الضالون قال فما خطبكم أيها المرسلون قالوا إنا أرسلنا إلى قوم مجرمين إلا آل لوط إنا لمنجوهم أجمعين إلا امرأته قدرنا إنها لمن الغابرين තවද ඉබ්‍රාහීම්ගේ ආගන්තුකයන් ගැන ඔවුනට දන්වව්. ඔවුන් ඔහු වෙතට පැමිණි අවස්ථාවේ සාමය වේවායයි ඔවුහු කීහ එවිට ඔහු එනම් ඉබ්‍රාහිම් සැබැවින්ම අපි නොබලා ගැන බියවෙමුයි කිය නොඹ බිය නොවව් නැනවත් පුතෙකු ගැන සැබැවින්ම අපි නොබට ශුභාරංචිය දෙන්නෙමුයි ආගන්තුකයෝ කීහ මහළුවිය මා වෙලාගෙන තිබියදීත් නුබලා මාහට ශුභාරංචි පවසන්නේද. එසේනම් නුබලා කුමක් ගැනද ශුභාරංචිය දෙන්නේ. අපි නුඹට සත්‍ය වූ ශුභාරංචියක් දෙන්නෙමු. එම නිසා නුබ බලාපොරොත්තු සුන් වූුවන්ගෙන් කෙනෙකු නොවී යැයි ඔවුහු කීහ ඔහුගේ පරමාධිපතිගේ දයාළුභාවය ගැන බලාපොරොත්තු සුන් වූවෝ නොමගගිය අයවිනා අන්කවරෙකු දැයි ඔහු එනම් ඉබ්‍රාහීම් කිවේය ඕ අල්ලා විසින් පහල කරනු ලැබවානනි නුබලාගේ පනිවිඩිය කුමක්තැයි ඔහු එනම් ඉබ්‍රාහිම් කීවේය සැබැවින්ම අපි පෞකාර ජනතාවක් වෙත එවන ලද්දෙමුයි ඔවුහු එනම් පහල කරනු ලැබූෝ කීහ ඔහුගේ බිරිඳහැර සැබැවින්ම ඔවුන් සියලු දෙනා අපි මුදවන්නෙමු සැබැවින්ම ඇය පසු බසින්නවුන්ගෙන් යැයි අපි තීරණය කළෙමු فلما جاء آل لوط المرسلون قال إنكم قوم منكرون قالوا بل جئناك بما كانوا فيه يمترون وأتيناك بالحق وإنا لصادقون فأسر بأهلك بقطع من الليل واتبع أدبارهم واتبع أدبارهم ولا يلتفت منكم أحد وامضوا حيث تؤمرون පහල කරනු ලැබුවන් ඉන් පසුලූත්ගේ පවුලවෙත පැමිණි කල්හි සැබවින්ම නුබලා නොහඳුනන පිරිසකි ඔහු එනම් ලූත් කීවේය නොඑසේය ඔවුන් ඒ ගැන සැකකරන දෑ පිළිබඳව අප නුඹ වෙත පැමිණියයැයි ඔහු කීහ තවද අපි නුඹවෙත සත්‍යයද ගෙනාවෙමු සැබවින්ම අපි සත්‍යවාදී හූ වෙමු එනිසා නොබේ පවුලේ අය සමග රාත්‍රයේ අවසාන කොටසේදී මෙතැනින් පිටවී යව්. තවද නුඹ ඔවුන් පසුපස යව් නුබලාගින් කිසිවෙකු ආපසු හැරී නොබැලිය යුතුයි තවද නුබලාට අනකරන ලද තැනට යව් وقضينا إليه ذلك الأمر أن دابر هؤلاء أن دابر هؤلاء مقطوع مصبحين وجاء أهل المدينة يستبشرون قال إن هؤلاء ضيفي فلا تفضحون واتقوا الله ولا تخزون قالوا أولم ننهك عن العالمين قال هؤلاء بناتي إن كنتم فاعلين لعمرك إنهم لفي سكرتهم يعمهون فأخذتهم الصيحة مشرقين فجعلنا عاليها سافلها وأمطرنا عليهم حجارة من سجيل إن في ذلك لآيات للمتوسمين وإنها لبسبيل مقيم إن في ذلك لآية للمؤمنين وإن كان أصحاب الأيكة لظالمين فانتقمنا منهم وإنهما لبإمام مبين පසුදා උදෑසන විට මේ අය සහමුලින්ම විනාශයට පත් කරනු ලබන්නේ යන එම තීන්දුව ඔහුට දන්වා සිටියමු. තවද නගරවාසීහු ප්‍රීතියෙන් ලූත්ගේ නිවස වෙත පැමිණියහ. සැබවින්ම මේ අය මාගේ ආගන්තුකයෝ වෙති. එනිසා නුබලා මා නින්දාවට පත් නොකරනුයි. ඔහු එනම් ලූත් කිවේය. තවද අල්لهට බියබැතිමත්වව්. මා ලැජ්ජාවට පත් නොකරව. ලෝකවාසීන්ට ආගන්තුක සත්කාර කිරීම ගැන අප නුඹ වැලක් වූවේ නැද්දැයි ඔවුහු කීහ. නුබලා දුරාචාරයේ යෙදෙන්නෙහු නම් මෙන්න මෝහු මාගේ දූරුයැයි ඔහු එනම් ලූත් කිය නබි මුහම්මද නුබගේ ප්‍රාණයේ නාමයෙන් දිවරමි සැබවින්ම ඔවුහු ඔවුන්ගේ රාගෙන් උමතුවී සිටිති අවසානයේදී අලුයම් කාලයේදී මහා ගිගුරුමක් ඔවුන් හසු කළේය එවිට අපි එය එනම් නගරය උඩු යටිකුරු කළෙමු තවද ඔවුන් මත පිලිස්සුණු මැටිකැට වැස්සවීමු වටහා ගන්නවුනට සැබවින්ම එහි සංඥාවන් නැත. සැබවින්ම එය එනම් විනාශ වූ නගරය ප්‍රධාන මාර්ගයක වේ. විශ්වාසවන්තයින්ට සැබවින්ම එහි සංඥාවන් නැත. අල් අයිකා ජනතාවද අපරාධකරුවෝ වූහ. එනිසාපි ඔවුන්ගෙන් පළිගත්තෙමු. සැබවින්ම ඒ නගර දෙක ප්‍රකට මහා මාර්ගයන්හි වෙතිී. ولقد كذب أصحاب الحجر المرسلين وآتيناهم آياتنا فكانوا عنها معرضين وكانوا ينحتون من الجبال بيوتا آمنين فأخذتهم الصيحة مصبحين فما أغنى عنهم ما كانوا يكسبون وما خلقنا السماوات والأرض وما بينهما إلا بالحق وإن الساعة لآتية فاصفح الصفح الجميل إن ربك هو الخلاق العليم الهجر جنيا සැබවින්ම රසුල්වරුන් බොරුකාරයින් ලෙස සැලකූහ. අපි අපේ සංඥා ඕනට දුනිමු. නමුත් ඔවුහු ඊට පිටු පෑහ. ඔවුහු කඳුහාරා නිවෙස්තනාගෙන සුරක්ෂිතව විසූහ. අවසානයේදී උදෑසන එලැබීමත් සමගම දරුණු ගිගුරුමක් ඔවුන් හසු කළේය ඔවුන් සපයාගත්දෑ එවිට ඔවුනට පලක් නොවීය අහස්ද මහපොළොවද ඒ දෙක අතර දෑද සත්‍යයෙන් මිස අපි නිර්මාණය නොකළෙමු සැබවින්ම අස්සාත් එනම් අවසාන මොහොත පැමිණෙන්නේමය එනිසා නබි මුහම්මද ඔවුන්ගේ විෂමක්‍රියාගෙන ඉතා කාරුණිකව සලකා බලවෝ සැබවින්ම නුබගේ පරමාධිපති සෑමදයකම මැවුම්කරුවාය සර්වඥයාය. ولقد آتيناك سبعا من المثاني والقرآن العظيم لا تمدن عينيك إلى ما متعنا به أزواجا منهم ولا تحزن عليهم ولا تحزن عليهم واخفض جناحك للمؤمنين وقل إني أنا النذير المبين නැවත නැවත පාරායනය කළ යුතු වදන් සතක්ද අතියුත්කෘෂ්ට කුරාණයද සැබවින්ම අප නුඹට දී ඇත. ඔවුන්ගෙන් ඇතැම් අයට අනුභවය පිරිස අප දුන්දෑ දෙස නුඹගේ දෙනෙත නොහෙලාව. තවද ඔවුන් ගැන ශෝකනොවව්. විශ්වාසිකයින්ට කවුන්නාවන්ත වව්. තවද සැබවින්ම මම ප්‍රත්‍යක්ෂ අනුශාසකයකි යැයි නබි මුහම්මද පවසව්. كما أنزلنا على المقتسمين الذين جعلوا القرآن عظيم فوربك لنسألنهم أجمعين عما كانوا يعملون فاصدع بما تؤمر وأعرض عن المشركين إنا كفيناك المستهزئين الذين يجعلون مع الله إلها آخر ۖ فسوف يعلمون ولقد نعلم أنك يضيق صدرك بما يقولون فسبح بحمد ربك وكن من الساجدين واعبد ربك حتى يأتيك اليقين මෙම අනතුරු ඇඟවීම ආගමික බේද ඇති කළ අයට පහල කලාක් මෙනි. අල්කුරවානය කැබලි කළ අයවන බේද ඇති කළ අයට පහල කලාක් මෙනි. එනිසා නොබගේ පරමාධිපති ප්‍රමාණකොට සැබවින්ම ඔවුන් සිරු දෙනාගෙන් අපි ප්‍රශ්න කරන්නෙමු. ඔවුන් කළදෑගෙන. එනිසා නබි මුහම්මද නුඹට අනවන ලද දෑ ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත්කරව. තවද ආදේශ තබන්නන්ගේ කියමන් ගැන නොසලකා ඔවුන්ගෙන් වැලකී සිටියෝ. සරදම් කරන්නන්ගෙන් නොබ ආරක්ෂා කිරීමට සැබවින්ම අප නොබට ප්‍රමාණවච්චය ඔවුහු කවරෙක්ද නම් අල්ලා සමඟ අන්දෙවියෙකු තබනාය වෙති මතුවට ඔවුහු දැනගන්නෝමය නුබට විරුද්ධව ඔවුන් කියන දෑනිසා නොබගේ සිත පීඩාවට පත්වන බව සැබවින්ම අපි දනිමු. එනිසා නොබගේ පරමාධිපතිගේ ගුණගයමින් ඔහු සුපිවිතුරු කරාව. තවද ඔහු අභියස සුජූත් එනම් සිරස පොළොව මත තබා නමස්කාර කරන්නන්ගෙන් කෙනෙකුවව්. තවද නුඹගේ ජීවිතයේ සැබවින්ම එල්ලඹෙන අවසාන මොහොත දක්වා නුඹගේ පරමාධිපතිට නැමදුම් කරව.